නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු තත් කතමෝ පීති සම්බොජ්ජං ගෝ යා පීති පාමුජ්ජං ආමෝදනා පමෝදනා ආසෝ පහසෝ චිත්ත ඕදග්ගං අත්තමන්තා චිත්තස්ස පීති සම්බොජ්ජං ගෝ අයං උච්චති පීති සම්බොජ්ජං හෝති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරගන්න ජීවිතයේ ඇත්ත తত্ত্বය තේරුම් ගැනීම සඳහා සත්‍ය ස්වභාවය තේරුම් ගැනීම සඳහා අවබෝධය ඇති කර ගැනීම සඳහා අවශ්‍ය වෙන මානසික අංගයන් අපි අවබෝධය ඇති කරගන්න ඕනේ මනසිනුයි ඒ මනස අවබෝධය ඇති වෙන විදිහට සකස් වෙන්න ඕනේ නැත්නම් මේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත తත්වය පිළිබඳ අපිට වැටහෙන්නේ නැහැ වැටහෙන විදිහට අපේ මනස සකස් වෙලා එන්න නම් ඒ මනස වැටහෙන ආකාරයට සකස් කරන්න ඕනේ ඉතින් ඒ සඳහා ඒ අවබෝධය ඇති වෙන්න මනසේ එකතු විය යුතු අංග බෝධියට හේතු වෙන අංග අවබෝධයට හේතු වෙන අංගවලට කියනවා බෝධි අංග නැත්තම් බොජ්ජංග කියලා. ඉතින් දැන් අපි මේ වෙනකොට සති සම්බොජ්ජංගය ගැන ධම්මවිජය සම්බොජ්ජංගය ගැන වීරිය සම්බොජ්ජංගය ගැන සාකච්ඡා කරා. දැන් අද අපිට ආරම්භ කරන්න තියෙන්නේ ප්‍රීති සම්බොජ්ජංගය පිළිබඳවයි. මම අහන මේ අත්තන්ගෙන් මේක මොකටද කියලා තේරුම් ගන්න මේක අංගයක් විදිහට තේරුම් ගන්න ඕන හින්දා හිත හැම වෙලෙම ඇලෙන්නේ කොහෙද? අපේ හිත ඇලී සිටින්නේ කොහෙද? අපේ සිත ඇලී සිටින්නේ ප්‍රීතිය ඇති වෙන තැනයි. නේද? ප්‍රීතිය ඇති වෙන තැනයි ප්‍රීතිය යෙදෙන තැනයි හිත ඇරිලා තියෙන්නේ. හොඳයි. හැම වෙලෙම කරන්න හිතෙන්නේ මොකද්ද? ප්‍රීතිය ඇති වෙන දේමයි කරන්න හිතෙන්නේ. එතකොට මේ සීල් කඩන්න හිතෙනවද නැද්ද? සීල් කඩන්න හිත අපිව පොළඹනවද නැද්ද? එහෙනම් ඇයි ඒ? ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනවා. සීල් කඩනකොටත් ප්‍රීතිය ඇති වෙනවා. බලන්න නැද්ද කියලා මං ඔයිට කලින් මතක් කරා. මදුරුවා වටේ කරගෙනව කන වටේ. නින්දත් කඩනවා. නවත්ත ගන්න උවමනාවකුත් තියෙනවා. කොහොමද එයා පාලනය කරගන්න බැරි වෙනව තරහත් යනවා. දැන් පොඩි කරපුවා මොකක්ද වෙන්නේ? පොඩි කරලා එතනම තියලා අඹරනවා. රිදිච්ච තැන කාපු තැන තියලා අඹරනවා. ප්‍රීති. නේද? අනුන්ගේ දෙයක් හොරකම් කරගත්තාම ප්‍රීතිය. කාමයේ වර්ධව හැසිරුණාම ප්‍රීතිය තියෙනවා. නේද? හ්ම් බොරු කියලා බොරු කියලා හරියට සතුට වෙනවා කට්ටිය. කේලම් කියලා අනුන්ව බිඳවලා සතුට වෙනවා. පරස වචන කියලා නේද? පරස වචන කියන්නේ ඉස්සෙල්ලා කවුරු හරි හම්බුනහම කියන්නේ ඉන්නේ දැන් හන්දෑ පරස වචන කියලා බයින් දෙන්නේ. හම්බුනහම මොකද කියන්නේ? අපි වෙන කෙනෙක් හම්බ වෙනවා අපිට හම්බ වෙනවා එහෙම කෙනෙක්. මම අද හන්දෑවේ මට ඉවසිල්ලක් නැහැ මේ ටික කියනකම්. නේද? නිවනක් නැහැ මේ ටික කියනකම් කියනවා. ආ එහෙනම් එයා ඉන්න බැරුව ඉන්නේ. නේද? ආන් ඊට පස්සේ කියලා ඇවිල්ලා මොකද කියන්නේ? දැන් තමයි නිවන් දැක්කා වගේ මට මේ ටික කිව්වට පස්සේ. දැන් තමයි සැනසීමක් තියෙන්නේ කියලා කියනවා. එහෙනම් ප්‍රීතිය. නේද? එකතු වෙලා හොන්දට වටමේසේ හදාගෙන ඕපදූප කියනකොට ප්‍රීති නේද? එහෙනම් ලෝකේ යම්කිසි ප්‍රීතියක් හින්දායි සිල් කැඩෙන්නේ. හ්ම්. නමුත් පින්වත්නි මේ මේ ලෝකේ තියෙනවා කාමයට හේතු වෙන ප්‍රීතීන් තියෙනවා. ඒවට කියනවා කාමාමිස, ලෝකාමිස, වට්ටාමිස. ඔය විදිහට මේ භවය සකස් වෙන්න හේතු වෙන, සසර යන්න හේතු වෙන, කාම ලෝකයේ හින්දා ඇති වෙන ප්‍රීතීන් තියෙනවා. නමුත් ප්‍රීති සම්බොජ්ජංගයට හේතු වෙන්නේ එහෙම ඒවා නෙවෙයි. ඒ වාගෙන් බැහැර වෙච්ච ඒ කාමාමිස ලෝකාමිස වට්ටාමිස රහිත වූ විදර්ශනා සහගත ප්‍රීතියට ප්‍රීතියකටයි විදර්ශනා සහගත ප්‍රීතියට කියනවා ප්‍රීති සම්බොජ්ජංගය කියලා. හරි. දැන් ඔන්න දෙපැත්තක් තියෙනවා. හ්ම්. අපි දැන් බලන්න ඕනේ මේක කොහොමද හදාගන්නේ කියලා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ කාරණාව තේරුම් ගැනීමෙන් අපිට ලොකු ක්‍රමයක් පැහැදිලි වෙනවා පින්නත්. මේක තෝරගන්න ඕනේ. මට මොකද වෙලා තියෙන්නේ කියලා තේරෙන්න හොඳ අවස්ථාවක් මේක පිළිබඳ මේක පිළිබඳ අපි සාකච්ඡා කිරීම හොඳ අවස්ථාවක්. ඒකෙන් අපි තා විවෘත, ඊටාම විවෘතව කෙලින් ඇත්තට මුණ දෙමු. ඒක හොඳයි නේද? ඇත්තට මුණ දෙන එක හොඳයිනේ කොහොමද? මේ ඇත්තෝ චොක්ලට් වර්ගයක් කාලා පුරුදු වෙලා ඉන්නේ. බොහොම රසයි. හොඳයි. දැන් මෙතනේ චොක්ලට් තියාගෙන නම් මම බන කියන්නේ. හැම වෙලෙම මේ ඇස් එක කොහෙද යන්නේ? අන්න අර අතීත ප්‍රීතිය නැවත උපදවා ගැනීම සඳහා නේද? හරි. දැන් පස්සේ මොකද කරන්නේ? ඊටත් වැඩිය හොඳ චොක්ලට් එකක් කනවා. දැන් ජාති දෙකෙන්ම මම ගෙනත් තියලා තියෙනවා. වැඩියෙන් ප්‍රීතිය උපදින්නේ වැඩියෙන් රසයකින්. නේද? දැන් කෝකද කන්නේ? ගන්නෙ. කොයි පැත්තටද හැරෙන්නේ? මේ පැත්තෙන් එකක් තියලා තිනවා මේ පැත්තෙන් එකක් තියලා තිනවා. කොයි පැත්තටද හැරෙන්නේ? පස්සේ කාපු වැඩියෙන් රසයකට වැඩියෙන් ප්‍රීතිය තියෙන තැනට හැරෙනවා. දැන් මේ අත වගේ මාත්වෝ දෙකම කාලා මම තව චොක්ලට් එකක් ගැන විස්තර කරනවා. හැබැයි දෙන්නේ නැහැ. හරි ඒක මෙහෙමයි මෙහෙමයි ඔය දෙක ගැන මොන කතාවක්ද ඕවා නිකන් මහා පුදුම අමිරසයි වගේ ඒක කාලා බැලුවොත් කියලා හොඳ විස්තරයක් කරනවා. දැන් ಜಾති තුනම ගෙනත් තියලා. කෝකද ගන්නෙ? කාපු එකද විස්තර කරපු එකද ගන්නෙ? හොඳට විශ්වාස නැහැ. කාට හරි මාව අවිශ්වාස නම් ඔය හඳුරෝ කිව්වොත් කියන්නේ බොරු අපිව රවට්ටන්න තමයි කියලා තියෙනවා. ඔක තිත්තයි. එහෙනම් ගන්නෑ. නේද? එහෙනම් ඉස්සෙල්ලා මාව විශ්වාස වෙන්න ඕනේ. උන්වහන්සේ කිව්වොත් ඇත්තක් කියනවා. කිව්වනම් අර චොක්ලට් එකට වැඩිය මේක රහයි කියලා ඉතින් රහයිම තමයි. කියලා අපේ හිත ඇදිලා යන්නේ අර කියපු කෙන ඉස්සෙල්ලාම විශ්වාසය තියෙන්න ඕනේ. නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ निराமிස ප්‍රීතිය කියලා එකක් දේශනා කරලා තියෙනවා. තාම ඒක ලැබලද? නැහැ. කාමාමිස, වට්ටාමිස නේද? ඒ වගේ ප්‍රීතිය නම් ලැබලා තියෙනවා. ලෝකාමිස කියන ප්‍රීතීන් ලැබලා තියෙනවා. ඒවා රහිත වූ නිර්ාමිස ප්‍රීතියක් කියලා එකක් සම්මා සම්බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. ප්‍රථම ධානය තුල ලබන්නා වූ ප්‍රීතිය, ဒုတိ ය ධානය තුල, චතුර්ථ ධානය තුල, අෂ්ටඵල සමාපත්තිය තුල, නිරෝධ සමාපත්තිය තුල නේද? ආනේ ප්‍රීතිය ගැන සඳහන් කරනවා. ඒ ගැන විස්තර කරනවා. මේ අනිත් ප්‍රීතිය ගැන කියනවා මිලහ සුඛය කියලා. අසුචි ප්‍රීතිය කියලා කියන එක. හරිද? ඒක දුක් සහගත ප්‍රීතියක් කියලා කියන දේද මේකේ මේ චොක්ලට් එකේ ආදීනම හොඳට කියනවා අර දෙකේ අන්න බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාස තියෙන නැත්තන්ට අර ප්‍රීතිය ගැන ඇලීමක් ඇලීමක් ඇති වෙනවා පින්නන්න හරි එහෙනම් ඉස්සෙල්ලාම කරගන්න ඕන දේ තේරෙනවද නේද ආ ඒ ප්‍රීතිය ගැන ඇලීමක් ඇති වුණාට පස්සේ මොකද කරන්නේ ඒක හොයාගන්න විදිය ගැන යා හොයනවා හොයපුවාම ඉස්සෙල්ලාම හම්බ වෙනවා එකක් ඒක තමයි සීලය කියන එක. හරිද? දැන් මේ දැනත්තාට සීලය කැඩීම නිසා ප්‍රීතිය උපදවා උපදවා හිටිය කෙනා. එයාට ඉස්සෙල්ලාම ආරංචියක් හම්බුනානේ සීලය රැකීමෙන් ප්‍රීතිය ලබන්න පුළුවන් කියලා. එයා මොකද කරන්නේ සීල් රකින්න පටන් ගන්නවා දැන්. හරිද? සිල් රැකගෙන ඉන්නකොට එයාට වෙනදා තරම් අර කැඩෙන මට්ටමට එන තරම් කෙලෙස් උපදින්නේ නැතු වෙනවා ඒව අඩු වෙනවා හරිද? අර අනිත් එක සීල් කඩපුවාම මොකද වෙන්නේ? සීල් කඩපුවාම ඒ කඩපු සීලේ හින්දා දුක් උපදිනවා හරියට. දැන් ඒව නැති වෙනවා මෙයාට. හරිද? අර අමාරුවෙන් ඔසවාගෙන ඉන්න බර අයින් වෙනවා. ටික කාලයක් යනකොට. උදාහරණයක් කිව්වොත් මත්පැන් බොන්න ඕනේ කියලා මත්පැන් බිව්වේ නැත්තම් මහා දුකක් ඉපදින මිනිස්සු ඉන්නවා. මත්පැන් වලින් ප්‍රීතිය උපදින අය ඉන්නවා. එයාට මේ ආරංචිය හම්බ වෙනවා. හරිද? ඔය මත්යන් වලින් හම්බෙන ප්‍රීතිය විතර නෙවෙයි නිරාමිස ප්‍රීතිය කියලා එකක් තියෙනවා කියලා මම විශ්වාස කරන බුදුරජාණන් වහන්සේ මට මට කිව්වා. හොඳට කිව්වා. එයාගේ හිත පොඩ්ඩක් ඇලෙනවා දැන් මේ පැත්තට. හරි මීට වැඩිය හොඳ එකක් තියෙනවලු කියලා. දැන් එයා ඒක අත්හදා බලන්න මොකද කරන්නේ? දුක් දරාගෙන ඉන්නවා. දුක් දරාගෙන ඒ කියන්නේ මොනවද දුක් දරාගෙන මත්පැන් බොන එක නවත්තගෙන දරාගෙන ඉවසගෙන ඇඟ වෙවුලද්දිම දවස් පිටි කාගෙන අපි කලින් කතා කරපු වීරියෙන් ඉන්නවා. දවස් ගාණක් වීරියෙන් කතා කරානේ නේද? වීරිය ගැන. තරහා ගන්න පුළුවන් දැන් එයාට. එයා වීරිය උපදවාගෙන තරහාගෙන ඉන්නවා. මොකද මෙනෙහි කරලා මොනවද? අර කිව්ව විදිහට අපාය බය මෙනෙහි කරලා එක එක එක එක ආකාරයේ අපි 11 ආකාරයක් වීරිය උපදවා ගන්න. ඒවා මෙනෙහි කරලා හොඳට වීරිය හදාගෙන මෙන්න සීලය ආරක්ෂා කරගෙන ඉන්නවා දැන් සුරාපානය කරන්නේ නැතුව. ටික දවසකින් මොකද වෙන්නේ? දැන් දරන්න දෙයක් නැතුව යනවා. මොකද වෙන්නේ? දරන්න නැතුවම අයින් කරන්න පුළුවන් වෙනවද නැද්ද? නේද? කලින් සුරාපානය කරන්න කරන්න කියලා කරන්න කරන්න කියලා බල කරපු හිත දැන් මොකද කියන්නේ? නොකරන්න නොකරන්න කියලා කියනවා. ඒකෙන් අත මිදලා ඉදී මේ ප්‍රීතිය එයාට ඇති වෙන්න පටන් ගන්නවා. ආන් එහෙනම් චොක්ලට් එකක් කෑවා පොඩි. අර ඉස්සලා තිබ්බට වැඩිය හොඳ චොක්ලට් එකක් කෑවා වගේ. අන්න හිතට ආහාරයක් දුන්නා. හරිද? ඉස්සලාම ආරංචියයි දෙන්නේ. එතකොට කණ්ඩ දීලා නැහැ. නමුත් අත්හදා බලනකොට හිතට ආහාරයක් දුන්නා. යම්කිසි කෙනෙකුට දැනෙනවා අපේ පිටුනත් සිල් කැඩීමෙන් ලබන తాවකාලික අර කිව්ව කර්කස මාත්‍රීය ප්‍රීතියට වැඩිය සිල් රැකීමෙන් ඊට එහා ගිය විශාල ප්‍රීතියක් උපදනා බව අත්දැකීමෙන් දැනගන්නවා කියන්නේ අර කිව්ව චොක්ලට් එක කෑවා කියන එක. ප්‍රීතිය ආහාර කොට ජීවත් වෙන්න පුළුවන් එතකොට ප්‍රීතිය නේද අපේ හිතට ආහාර දෙන්න ඕනේ අපේ හිතට අපේ හිත පෝෂණය කරන්න ඕනේ එහෙම කරේ නැත්නම් මේක හරියන්නේ නැහැ ඔන්න මේකෙන් පෝෂණය කරපුවාම මේ සිත මොකද වෙන්නේ මං කිව්වා චොක්ලට් දෙකක් තියෙනවා නම් ඇලෙන්නේ කෝකද වැඩියෙන් රහ තියෙන එකේ දැන් සිල් කඩලා ඇති වෙන ප්‍රීතිය ඒ මාත්‍රයේ විතරයි හරිද ලෝකය ලෝකාමිසයෙන් ලැබෙන ප්‍රීතිය ඒ මාත්‍රයේ විතරයි පින්නත් නේ. නිකාමිස ප්‍රීතිය එහෙම නැහැ. ඒක ඉතින් ගොඩාක් වටිනවා. මම නිකන් උදාහරණ කීපයක් කියන්නම්. බයිසිකලයක් ඕනේ කියලා දුකෙන් ඉන්නවා කෙනෙක්. බයිසිකලේ ගන්නවා. දැන් ප්‍රීතිය හැදෙනවද නැද්ද? හරි. ඔන්න දැන් බොහොම ප්‍රීතියෙන් ඉන්නේ. දැන් බයිසිකලේ තියෙනවා. දවස් කීපයක් යනකොට දැන් බයිසිකලේ තියෙන අප්‍රීතිය. ඔහේ, ඒක නෙවෙයි. ඒකවත් තේරුන්නේ අපිට. ඒ ප්‍රීතිය නැති යනවා. බයිසිකලේ හින්දා ප්‍රීතිය ඉපදුනා නම් ඒක දිගටම බයිසිකලේ තියෙනු තියෙන්න ඕනේ. දරුවෙක් නැහැ කියලා දුකෙන් ඉන්නවා. හරි දරුවෙක් ලැබෙනවා. දැන් නේද? පස්සන ප්‍රීතියෙන් පිනා යනවා. හ්ම්. පස්සන ප්‍රීතිය මං කියලා දෙන්නම්කෝ. හරි ප්‍රීතිය ගැන කතා කරද්දී අඩුවක් නැතුවම කතා කරන්න ඕනේ නේද? ඔන්න මොකද වෙන්නේ? දැන් දරුවා ඊළඟට දැන් දරුවා හින්දානේ ප්‍රීතිය උපදවාගත්තේ දැන් හරි. දැන් ඊට කලින් කියන්නේ මොකද්ද? මට මොකවත් ඕනේ නැහැ දරුවෙක් හිටියනක. මොනවත්ම ඕනේ නැහැ. ජීවිතේ එකම සම්පත දරු සම්පතයි එච්චරයි ඕනේ කියලා කියනවා. දැන් හම්බුණා හරි. සම්පත හම්බුණානේ දැන්. දැන් මොකද දරුවා සිටි ප්‍රීතිය නොසිටි. ගියක් ඕනේ කියලා කියනවා. ගේන් තමයි ප්‍රීතිය උපදින්නේ කියලා. ඉතින් දැන් කොහොම හරි කරලා අමාරුවෙන් මහන්සිලා නේද ලොකු වෙහෙසක් වෙලා අන්තිමට ලොකු උත්සවයකට අරගෙන ගෙට ගෙවදිනවා. එදා දවසේ නම් පුදුම ප්‍රීතියක් තියෙනවා. මම පස්සන ප්‍රීතියෙන් පිනා ගිහිලා ඉන්නවා. ගේ තිබේ ප්‍රීතිය නොතිබේ පස්සේ. එහෙනම් එහෙම ප්‍රීති වලින් වැඩක් තියනවද? එහෙම ප්‍රීතියකින් ඇති වැඩක් නැහැ. තේරෙනවද මම කියන්නේ? එහෙනම් මේකේ ආදීනවන්නේ එහෙම දකින්න ඕනේ. හැබැයි නිර්ාමිෂ ප්‍රීතිය ඇති කරගත්ත කෙනාට එහෙම නැහැ. එහෙම නෑ. එහෙම හදිස්සියෙම ඒක තමන්ව දාලා යන්නේ ඒකත් අනිත්‍යයි තමයි. නේද? ඒකත් අනිත්‍යයි. ඉතින් ක්‍රමානුකූලව ඒ අනිත්‍ය ස්වභාවය අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන අනිත්‍ය ප්‍රීතියකින් ඇති පරක් නැත කියලා තමන් අන්තිමට ඒ විදිහට අයින් කරගෙන ගියොත් යන්නේ කොහෙටද? ස්ථීර සැපයක් කියන නිර්වාණ ශාන්තිය උදා කර ගැනීම දක්වාම හිත ඇයි ඇලි යනවා. දැන් තේරෙන්න ඕනේ. එහෙනම් සිල් නොකඩා සිටීමෙන් උපදනා වූ ප්‍රීතියට අපේ හිත ඇලෙන්න පටන් ගන්නවා ඒ ප්‍රීතිය මේ හිතට ආහාරයක් කොට දුන්නොත් අන්න එදාට පින්වත්නි සිල් කඩන්න හැදුවොත් මොකද කරන්නේ මේ හිත? ඔව් ඉඩ දෙන්නේ නැහැ. සිල් කඩන්න ඉඩ දෙන්නේ නැහැ. හරිද? මම දැන් ආය අහන්නම් අර පරණ ප්‍රශ්නේ. ඇත්තටම ඕක කරොත් ඔය කියන தත්ත්වයටපත් වෙනවමද නැද්ද? එක දිගට සිල් ආරක්ෂා කරපු කෙනෙකුට සිල් කඩන්න හිත ඉඩ දෙන්නේ නැහැ. අන්න ඒ தත්ත්වයට ඒ හිතපත් වෙනවමද නැද්ද? වෙනවමයිද නැද්ද? වෙනවමයි. මං කියන හින්දාද කියන්නේ? නෑ, ඉතින් මන්නේ දැන් කිව්වේ. ආ මං කියන හින්දා නෙවෙයි කියන්නේ. අපි දන්නවා ඒක අපේ මානසිකාරයේ සිද්ධ වෙන වැඩපිළිවෙලක් කියලා. කරලාද කියන්නේ? නේද? ඔව් නේද? කරන්න කලින් කියන්න පුළුවන් මේක වෙනවා කියලා. එහෙනම් අපි දන්නවා මේක ඇත්තක් කියලා. මේක මගේ පැත්තෙන් කරන්න ඕන දෙයක් කියලා දන්නවා. නේද? ප්‍රීතියේ හිත ඇලෙන එක ස්වභාවය කියන අපි දන්නවා. එහෙනම් වඩා ප්‍රීතියේ හිත ඇලෙනවා. එහෙනම් හිතට ඒ ප්‍රීතිය ආහාරයක් විදිහට දුන්නොත් නේද? හිතේ ප්‍රීතිය භුක්ති විඳලා ඒකෙම ඇලෙනවා, ඒකෙම ඇලෙනවා, ඒකෙම ඇලෙනවා. ආන් එතකොට සිල් රකින්න වැඩියෙන්ම බල කරන්නේ මගේම සිතයි. මගේම සිතයි. එහෙනම් දැන් තේරෙනවද වැඩේ? එතෙන්ට මමපත් වෙන්න ඕනද නැද්ද? හිත අලවා තියන්න ඕනේ ධර්මයේහි භාවනා රමතා ප්‍රහාණ රමතා කියලා අපි අහලා තියෙනවනේ නේද? අන්න ඒ රමතාවය කියන්නේ අන්න ඒක. කැමැත්ත නේද? කැමැත්ත උපදින්න ඕනේ. රමතාවේ උපදින්න ඕනේ. ඒක තුලින් නැගෙන ප්‍රීතියක් දෙන්න ඕනේ. අන්තිම මොහොත දක්වාම මේ ප්‍රීතිය භුක්ති විඳින්න ඕනේ. ඒ ප්‍රීතිය නැත්තම් ඒක හිත අලවා වාසය කරන්න බෑ. ඉන්ද්‍රිය සංවර කරනකොට ඉන්ද්‍රිය අසංවර හිටපු හිටගෙන කරපු අය ඉන්ද්‍රිය අසංවරව වාසය කරපු අය ඉන්ද්‍රිය සංවර කරනකොට මොකද වෙන්නේ ප්‍රීතිය උපදිනවා හරිද එතකොට මෙන්න මේ ආකාරයට තමන්ගේ උපදනා වූ ප්‍රීතියෙහි ඇලෙමින් ඉන්ද්‍රිය සංවර කරගෙන සීලය සංවර කරගෙන අන්න ඒ මූලික උපදන දුර්වල ප්‍රීතියට කියනවා පාමොජ්ජය කියලා හරි ප්‍රමෝදය කියලා කියනවා. ඒක සවිශක්තිමත් වෙනකොට බලාගෙන ඉඳි එතකොට කියනවා ප්‍රීතිය කියලා. මෙන්න මේ ප්‍රීතිය තමයි තමන්ගේ කාය චිත්ත දෙක සංසිඳවන්නේ. ඒක ඊළඟ සම්බොජ්ජංගේ. මොකක්ද ඒකට කියන්නේ? පස්සද්දි සම්බොජ්ජංගේ. ඒක අපිට පස්සේ කතා කරමු. නමුත් ඒකේ අවශ්‍යතාවය මේ බලන්න. වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මේ උපාදානස්කන්ධයන් හරියට ඇවිස්සිච්ච දූවිලි ගොඩක් වගේ. හරිද? මේ හතර කිසිම කෙලෙස් බරිත වුණහම අපි වේදනාවල් ඒවා නිකන් ඉපිලි ඉපිලි ඉපිලි ඉපිලි අපෙන් යමක් ඉල්ලනවා වාගේ. හරි සංසිඳීමක් නැහැ. හරි වේදනා සංඥා සංකාර කියන මේ තුන සංසිඳනකොට කියනවා කායපස්සද්ධිය කියලා. හරිද? විඥානයේ සංසිඳීමට කියනවා චිත්ත පස්සද්ධිය කියලා. මෙන්න මේ පස්සද්ධීන් අවශ්‍ය වෙනවා අපිට ඒකාකාරී විදිහට හිත සමාධිගත කරගන්න ප්‍රඥාව දිනු කර ගැනීම සඳහා. එතකොට මේ ප්‍රීතිය කියන එක අවශ්‍යද නැද්ද සමාධි ප්‍රඥා සඳහා? නේද? එහෙනම් හිත අලවා වාසය කිරීම ඕන වෙනවා. හිත අලවා වාසය කිරීම ඕන වෙනවා. ඒක අධ්‍යක දැක අධ්‍යක දැක ඉදිරියට යන්න ඕනේ. භාවනා කරන එක සැපද දුකද? අහහ ඇත්තම කියන්න ඕනේ භාවනා කරන සබද කකුල් දෙනවා එක තැන ඉන්න ඕනේ අනිත් කටියත් එක්ක කතා කරන්නත් නෑ නේද මේක සබද දුකක්ද ඔය දරුවොත් එක්ක කතා කර කර ඉන්න තියෙනවා නම් ඔය නට නට ඉන්න තියෙනවා නම් සින්දු ආහා ඉන්න තියෙනවා නම් කැමැති අයත් එක්ක හැපි හැපි ඉන්න තියෙනවා නම් ඒකද හොඳ භාවනා කරන එකද හොඳ මුසාවාදා කියලා සමාදන් වුණාද මන්ද ඉස්සෙල්ලා. දැනෙන එක කියන්න ඕනේ මං කියන්නේ. ලෝක සත්‍ය නම් භාවනා කරන එක හොඳයි. නමුත් Tamanට දැනෙන්නේ කොහොමද දන්නේ? මුලදී නම් අරවා හොඳයි. පස්සේ භාවනා කරන එක හොඳයි කියලා දැනෙනවා. කොහොමද මුලදී එහෙම අරවා හොඳයි කියලා දැනෙන්නත් පසුව මේක හොඳයි කියලා දැනෙන්නත් හේතු නේද? භාවනා කරනකොට කකුල් දෙදෙන දුක් ආදියට වැඩිය තමන්ගේ సంతానගත උපදනා ප්‍රීතිය අන්න අර දේවල් වලට වැඩිය ගොඩාක් වැඩි වෙනම් භාවනාවේ හිත ඇලෙන්න පටන් ගන්නවා භාවනාවකින් ලබන්නා වූ ප්‍රීතිය ටික ටික ටික ටික ටික ටික ආහාරයක් විදිහට අපේ හිතට දෙන්න ඕනේ අපේ හිතට ඒක භුක්ති විඳින්න දෙන්න ඕනේ ඒක භුක්ති විඳින්න දුන්නා නම් යමෙක් යම් විදිහකින් ප්‍රථම ධානය මට්ටමකට මේ භුක්ති විඳීම දුන්නා නම් එකවරයක් හරිද අන්න එයා සංසන්දනය කරන ඊට පස්සේ ප්‍රථම ධානයෙන් ලබන්නා වූ සැපයද රාගයෙන් ලබන්නා වූ සැපයද වඩා ප්‍රබල කියලා. හරිද? ලෝකයේ මිනිස්සු වැඩියෙන්ම සැපයක් කොට සලකන. ඒ කියන්නේ වැඩියෙන්ම සැප දේ තමයි වැඩියෙන්ම සැප දෙයට තමයි හිත ඇලෙන්නේ. මේ බලන්න ඒක සාමාන්‍ය සත්ත්ව సంతාන වල ස්වභාවය. බල්ලෙන් බත් කකා ඉන්නවා. හරිද? බත් කකා ඉන්න තැනට අපි අපි gadolak අරගෙන පෙන්නනවා බල්ලාට. දැන් කොල්ලෙක් පෙන්නනවා බල්ලාට නේද? gadolak අරන් පෙන්නනවා අත දිගහැරලා. එතකොට මොකද කරන්නේ? දුවනවා දිවිල්ල. ඇයි එයාට හොඳටම වැටහෙනවා බත්තලින් දිවට දැනෙන සතුටක් ප්‍රීතියක් තියෙනවා නම් නේද? ඒ අර gadol බාගේ මෙහි ආවොත් අඬු කැඩිලා වගේ නේද? ඒ සිහිය උපදිනවා. අනිවාර්ය සිහිය උපදිනවා. නේද? හැබැයි බල්ලෙක් සුනක දේනුවක් ආසන්නයට ගිහිල්ලා ඉන්නවා. හරිද? ආන්ගේ වෙලාවට දරුවෙක් ගලක් අරගෙන ගහන්න ගියත් දුවනවද ලේසියකට? නෑ. අර බලන්න ඇයි ඒ ප්‍රීතියේ හිත ඇලිලා. එතකොට ඒ ප්‍රීතියේ හිත ඇලෙනකොට ආදීනව පේන්නෙම නෑ gadol භාගයේ එනවා. අඬු කැඩිද්දෙන් වගේ. නේද? එහෙමයි ඉන්නේ එතකොට. නේද? අඬු කැඩිද්දෙන් වගේ. එහෙම ඉන්නවා. ආදීනව පේන්නෙම නෑ. තේරෙනවද? සාමිස ප්‍රීතියේ යලුනොත් මොකද වෙන්නේ කියලා. අපාය දුක තේරෙන්නෙම නෑ අපිට. ඒකයි කිව්වේ අපාය බය පච්චවෙක්කනතා කියලා. ඒවා මෙනෙහි කරන්න ඕනේ. අය Tamanට සාමිස සැපේ යලුනොත් පින්නත් නේ. පාපේ බය නැති වෙනවා. පාපේ ලැජ්ජාව නැති වෙනවා. හරිද? ඒවා තේරෙන්නෙම නැතුව යනවා. ඒක තමයි දැන් හොඳටම තේරෙනවා ප්‍රීතිය කියන එක එහෙනම් කොච්චර නේද කොච්චර ප්‍රබල දෙයක්ද කියලා. එහෙනම් යමෙක් ප්‍රථම ධානාදීයෙන් යම් ප්‍රීතියක් භුක්ති විඳාද අන්න ඒ තැනත්තාට ඒ ලබන්නා වූ ප්‍රීතිය සංසන්දනාත්මකව රාගාදී කෙලෙස් ධර්මයකින් ලබන්නා වූ ප්‍රීතියක් තියනවාද අන්න ඒ ප්‍රීතිය මිල්හ සුඛයක් අර කුෂ්ඨය ගැසීමක් වගේ කුෂ්ඨය කසනකොටත් සතුටක් උපදිනවා ආන් එහෙම දැනෙනවා එතකොට එහි හිත අලවා වාසය කරන්නේ නෑ රාගාදී කෙලෙස් ධර්ම වල හිත ඇලෙන්නේ ඇලෙන්නේ නෑ පින්වත් මේ තමන් නිරාමිත ප්‍රීතිය අත්විඳින කෙනෙක් නා එහෙනම් ඒ වයින් හිත ගලවා වාසය කරන්ඩ හ්ම් නිරාමිත ප්‍රීතියේ හිත අලවා වාසය කරන්ඩ මම ඉස්සෙල්ලා ඒක කවලා පෙන්වන්න ඕනේ මොකද්ද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කණ්ඩ දීලා මෙයාට මම පෙන්ලා තියෙන්නේ මහා ඕලාරික සැපයක් අනේ ඔව් නේද? හොඳට විමසලා බලන්න. බත් කනකොට සැපද නැද්ද? සැපයි. අදා. කොයි වෙලාවටද සැප? දිවේ වදිනකොට. නේද? දිවේ වැක්කරනකොට. ඔය උගුර හරහා යන බත් ටික ඔක්කොම දිවේ වදිනවද? නෑ. බොහොම ටිකයි වදින්නේ. ඒ ටික වදින්න ගොඩක් බත් යවන්න ඕනද නැද්ද දිව උගුර හරහා? ආ යවන්න ඕනේ. නේද? හරි. දැන් එතකොට බත් බෙදා ගන්න එක සැපද? නෑ. බත් බෙදා ගන්න එකක් දුකක්. නේද? අත උසලා කටට ගේන එක සැපද? නෑ එකක් සැප නෑ. හපන එක සැපද? නෑ. ඒ දිවේ වදින ටික විතරයි සැප. ඊළඟට උයන එක සැපද? නෑ. ආ උයන එක කොහොමත්ම නෑ. නේද? අම්මලාගේ පැත්තෙන් උන්න කියන උයන එක සැප නම් කොහොමත්ම නෑ. නේද? උයන්ඩ සකස් කරගන්න එක හාල් ගන්න ඒවාරම සැපද? නෑ. නේද? වගා කරන එක සැපද? අස්වැන්න නෙලන එක සැපද? අපොයි නෑ. එකක්වත් නෑ. කොහොම බණ්ඩ සාමිස සැපේ හැටි. හරි. ඊළඟ බඩ ගිල්ලා කියන්නකෝ දැන්. ගිල්ලාට පස්සේ සැපද? දැන් බඩ ලොකුයි. සැපද? නෑ. දිරවනකන් සැප නෑ. නේද? දිරෙව්වට පස්සේ පණිවිඩය එනකොට සැපද? නෑ. නේද? එකක්වත් සැප නෑ. එහෙනම් බලන්න ඒක මහා නේද? මාත්‍රීය සැපයකට මහා දුක් විඳින්න වෙනවද නැද්ද? ඔය කියන විදිහටම පින්වත්නි රාගය ගැන හිතලා බලන්න. රාගාදී කෙලෙස් ධර්ම වලින් මිනිස්සු විඳින යම් සැපයක් තියෙනවා නම් හිතපු වෙලාවෙ ඉඳන් සහ ඉවර වෙච්ච ඒ ඒ සැපය විඳලා නේද? අහවර වෙච්ච වෙලාවක් තියෙනවා නම් ඉන් පසුව වෙලාවක් තියෙනවා නම් ඒ හැම වෙලාවකම තියෙන පීඩනයක්මද නැද්ද? මාත්‍රීය සැප මේ ලෝකයේ අපිට ලෝකාමිස වට්ටාමිස කාමාමිස කිය කිය මේ තියෙනා වූ යම් ප්‍රීතියක් උපදින දෙයක් තියෙනවා නම් ඒවා මාත්‍රයයිද නැද්ද මාත්‍රයයිද නැද්ද කෙනෙක්ව දැකීමෙන් සතුට උපදිනවා කියලා අපි කියනවා මේ මම ප්‍රිය පුද්ගලයා දැකීමෙන් සතුට උපදිනවා උදේම ප්‍රිය පුද්ගලයා මතක් වෙනවා සැපද දකින්න යන්න ඕන දැන් සැපද නෑ නාන්න ඕනේ සැපද නෑ රෙදි මදින්න ඕනේ සැපද ලෑස්ති වෙන්න ඕනේ. සැපද? නේද? බඩු මලු හදා ගන්න ඕනේ. සැපද? යන්න ඕනේ. සැපද? බස්වල තෙරපෙන්න ඕනේ. සැපද? නෑ ඔක්කොම දුක්. අන්තිමට කර්මය කියන්නේ ගිහිලා දකින්නවා. දකින්නකොට සැපයි. දකින්නකොටම කිව්ව වචනේ නේද? මොකක් වෙලාවට දකින්නකොටම මෙච්චර කැප කරගෙන ගියාය වචනේ කියපු ගමන් ආයෙ මෙහෙ මොකද්ද? හැමදාම අමාරු වෙනවා. සැප හොයන්න ගිහලා හැමදාම අමාරු වෙන කට්ටියක් අපි. ඔව්ද නැද්ද? මේවා හරියට දැනුණා නම් මොකද වෙන්නේ? නිරාමිස ප්‍රීතියේ හිත ඇරෙනවා. හරි? අහන්න බලන්න. සැප ලබා ගන්න ප්‍රීතියෙන් වාසය කරන්න කරපු උපක්‍රම ඔක්කොම හරි ගිහිල්ලද දැන්? හරි ගියාද? නෑ එකක්වත් හරියේ නෑ ඒවා හින්දා දුක්ම උපදිනවා. ඒවා හින්දා දුක්ම උපදිනවා. අන්න ඒ ටික දැනෙන්න ඕනේ. ඒ ටික දැනෙලා निराமிස ප්‍රීතිය ආහාරයක් විදිහට එක සැරයක් දුන්නා නම් ප්‍රථම ධානය ප්‍රීතිය. ඊට මෙහා තියෙන සමාධියකින් ඊට මෙහා සමාධියකින් සාමාන්‍ය අපනා සමාධියක් නෙවෙයි සාමාන්‍ය සමාධියකින් Tamanට ඇතිවන්නා වූ ප්‍රීතිය. ඒ ඔක්කොම පැත්තක තියලා සීලය රැකීමෙන් ඇතිවන්නා වූ ප්‍රීතියේ හිත අලවා වාසය කරන්න ඕනේ. හරිද? ඉතින් ඔන්න ඔය ඕක පැහැදිලි, ඉතා පැහැදිලි ක්‍රමවේදයක්ද නැද්ද? දැන් තේරෙනවද? ඕක දේශනා කරන බුදුජාණන් වහන්සේ. ගේහ නිස්සෘත සෝමනස්සය කියලා කියනවා. ඔන්න ඔය පංචකාම සම්පත්තියෙන් ලැබෙන සෝමනස්සයට. නෙක්ඛම්ම නිස්සෘත සෝමනස්සය කියලා කියනවා. ඔය විදර්ශනාවෙන් ලැබෙන සෝමනස්සයට. ගේහ නිස්සෘත සෝමනස්සය අයින් කරන්න නම් ඒක ප්‍රහාණය කරන්න නම් අනිවාර්යයෙන්ම කෙනෙක් නෙක්කම්ම නිශ්චිත සෝමනස්සය උපදවාගත යුතුයි කියලා කියනවා. හරිද? නෙක්කම්ම නිශ්චිත සෝමනස්සය උපදවාගත යුතුයි කියලා කියන පින්නත්. එතකොට ඒ නෙක්කම්ම නිශ්චිත සෝමනස්සය භාවිතා කරලා ගේහ නිශ්චිත සෝමනස්සය අයින් වෙන්න ඕනේ. එතකොට නෙකම්ම නිශ්චිත සෝමනස්සේ ඉපදුනේ නැත්තම් මොකද වෙන්නේ? අර දුක් විඳ විඳ හිටියට දුක් විඳ විඳම අර ලබන්නා වූ සැපය සැපයකට සලකනවා. ඒකෙන් හිත අත මෙදෙන්නේ නැහැ. නේද? පරණ කියපු කාරණාව කාය මතක් කරන්නද? අපි කියනවා පින්නත් නේ මේ අය අහලා තියෙනවා බලු දුක් විඳිනවා කියලා එකක්. බලු දුක් විඳිනවා කියලා අපි කියන්නේ නිකන් බලු දුක් විඳිනවා යා කියලා. ඒ කියන්නේ නිකන් මහ පහත් දුකක් වෙන්න ඇති ඒක නේද? ඉතින් බල දුක් විඳින්නේ කවුද? ඒකට එහෙම නමක් ඉස්සරහා දාලා තින්නේ කවුරු විඳිනවා වාගේ දුකක් හින්දාද? ආ බල්ලෝ විඳින දුක වාගේ එකක් හින්දා. අපි පොඩ්ඩක් බලමු එහෙනම් මේ බල්ලෝ දුක විඳින දුක මොකද්ද කියලා. ගෙදර ඉන්න බලු පැටියාව අරගෙන අපි හුරතල් කරනවා. හුරතල් කරනකොට එයා මොකද? වලිගෙනුත් මට කතා කරනවා, ඔළුවෙනුත් කතා කරනවා, බඩෙනුත් කතා කරනවා, කනෙනුත් කතා කරනවා, එහෙම නේද? හ්ම්. හරියට එයාගේ ඉතින් එහෙම තමයි නේද? එයා හරි සතුට වෙනවා දැන් අපි හුරුදා කරන වෙලාවනේ. අඳුරන කෙනෙක් ගෙදර එනවා ගොඩාක් හිතවත් කෙනෙක්. දැන් මොකද කරන්නේ බලපැටියට? බලපැටියට අපි මොකද කරන්නේ දැන්? ආ කූඩුවට කූඩුවට කූඩුවට කියනවා. නේද? දැන් එයා කූඩුවට යවන්න හදනකොටත් එයා මොකද? වලිගය වලිගය හොල්ලනවා කන හොල්ලනවා ඒත් අපිට අපිට කැමැත්තෙන්ම ඉන්නව නේද? යන්නේ නැහැ දැන් කූඩුවට. දැන් මොකද කරන්නේ? දේනවා දෙකක් නේද? කූඩි කෝටුවක් අරගෙන නේද? යනවා යනවා කරා. ඒ ගහන කොටත් එයා මොකද? තරහෙන්ද? නෑ නෑ නෑ නෑ. ගැහුවත් කමක් නෑ කියලා ඉන්නවා. ඊට පස්සේ කූඩුවට දාලා මං එයා දිහා බලනවා. එතකොටත් මොකද? අය හරි හොඳයි නේද? එයා මාත් එක්ක කැමැත්තෙන්මයි ඉන්නේ. නේද? එයාට බොහොම කලාතුරකින් නේද? මං කැමති වෙලාවට මං කැමති වෙලාවට විතරක් මං එයාව ප්‍රීතියටපත් කරනවා අනිත් හැම වෙලෙම එයා මගේ ග්‍රහණය ලං වෙලා ඉන්න ඕනේ. හොඳයි. බලන්න පොඩක් ආදරය කරන අය දිහා. මේ ඇත්තන්ටත් සතුට උපදන ආදරය කරන අය ඉන්නවා. නේද? ඒ අය වෙලාවකට හරියට මෙයාලා හුරතල් කරනවා. දරුවෙක් කියලා හිතන්නකෝ. අනේ අපේ අම්මා කියලා ළඟට අරගෙන නේද? එක එක ඒවා ගෙනත් දීලා එහෙම කටයුතු කරන වෙලාවලුත් තියෙනවා නේද? හැබැයි යාට මට මට වැඩි ටිකක් වටින යාළුවෙක් හම්බෙච්ච එකම දැන් අම්මට මොකද කරන්නේ නැත්තම් මොකද කරන්නේ කරදරයක් කොට සලකනවද නැද්ද පොඩක් ඉන්න පැත්තකට වෙලා නේද මට වැඩ වගේක් තියෙනවා ආ එහෙනම් තේරෙනව නේද හැම වෙලේම අහකට ඉසි කරනවද නැද්ද මට ප්‍රීතිය උපදවලා දෙන්න කටයුතු කරන්නේ එයාට හිතිච්ච වෙලාවට විතරයි. නේද? හැබැයි එච්චර දේවල් කියද්දිත් මං කොහොමද ඉන්නේ? නේද? මං කොහොමද ඉන්නේ? ඒ පැත්තටම නැමිච්ච හිතකින් කවුරු වගේද? අර කූඩුවට දානකොටත් වලිග හොල්ලනවා. <laughs> කූඩුවට දානකොටත් වලිග හොල්ලනවා. කූඩු කියලා බයිනකොටත් වලිග හොල්ලනවා නේද? කූඩුව ඇතුලේ ඉඳගෙනත් ආ එහෙනම් නේද? ආන් තේරෙනවද බල්ලා විඳින දුක නේද? බල්ලා විඳින දුක කොහොම දුකක්ද? එතෙන්ටම ඇලිලා, එතෙන්ටම ඇලිලා ස්වාමියාටම ඇලිලා මොන දුක ආවත් ඒක දරාගෙන අර එක වෙලාවකට හුරතල් කරනවනේ. ඒ ටිකට. නේද? එහෙනම් කාමාමිසයෙන් සතුටු වෙන්න හදන ඇත්තෝ නේද? මොන දුක්ද විඳින්නේ? අම්මේ මන් දන්නේ නැහැ මන්නම් ඕවා කියන්න යන්නේ. එහෙනම් බලු දුක් විඳිනවා. හ්ම්. එහෙනම් මේ වාගේ නෙවෙයි හිතාලවා වාසය කරන්න ඕනේ. ඒක ඕන කෙනෙකුට පොදුයි පින්නත්. ඕනම කෙනෙකුට පොදුයි. මොකද ඒවා හැම වෙලේම වෙනස් වෙන හින්දා. අපේ අපි කෙරෙහි තියෙන රුචිකත්වය කාගේ හරි හිතක හැම වෙලේම වෙනස් වෙන අපේ හිතත් වෙනස් වෙන අපිත් කාටවත් එක දිගට සැප ලබා දුන්නේ නැහැ අපිත් කාට හරි ආදරය කරන්නේ අපිට හිතිච්ච වෙලාවට විතරයි අනිත් වෙලාවට මොකද? මර කරදරේ ඊට ඒ වෙලාවට කතා කරත් තරහ යනවා. නේද? එපා වෙනවා. ඕන වෙලාවට විතරයි. ඒකද මේ වෙනස් වෙන ලෝකයෙන් සැපය ප්‍රීතිය ප්‍රාර්ථනා කරපු කට්ටියට බොහෝම කලාතුරකින් පස්වනක් ප්‍රීතිය ලැබෙනවා. බල්ලාට පස්වනක් ප්‍රීතිය ලැබෙනවනේ. අපිටත් වෙලාවකට පස්වනක් ප්‍රීතිය ලැබෙනවා. ඔන්නේ ප්‍රස්වනක් ප්‍රීතිය ගැන අපි මතක් කරන්නේ. එක වෙලාවකට අපිට ප්‍රීතියක් තියෙනවා ඇඟ ලොමු දහගන්න වෙන ප්‍රීතියක්. හරිද? එහෙම එකක් තියෙනව නේද? වෙලාවකට ඇඟ ලොමු දහ ගන්න වෙන සතුටක් ඇති වෙලා නැද්ද ඔය? බලාපොරොත්තු නොවිච්ච වෙලාවක විභාගේ සමත් වුණා නම්. හ්ම්. ඒ වගේ ඇඟ ලොමු දහ ගන්න වෙන ප්‍රීතියක් තියෙනවා. තවත් වෙලාවකට තියෙනවා හරියට විදුලියක් කොටනවා වගේ සැරෙන් සැරේ සැරෙන් සැරේ ඒ ප්‍රීතිය නැగి නැగి නැగి නැగి එන වෙලාවල් තියෙනවා. නේද? ඇඟ ලොමු දහ ගන්න වෙන ගතියක් තියෙනවා. විදුලියක් හිටුවා වගේ ප්‍රීතියක් තියෙන ගතියක් තියෙනවා. ඊළඟට සමහර වෙලාවට මුහුදේ රළ එනවා වගේ එක දිගට එක දිගට එක දිගට නේද ප්‍රීතියෙන් පිනා යන ස්වරූපයක් තියෙන සමහර නේද සමහර වෙලාවට මොන හරි සිද්ධියක් සිද්ධ වුණාම අන්න ඒ වගේ ඊළඟ නිකන් උඩින් උඩින් යනවා වගේ සමහර සතුටු දේවල් ඇති වුණාම නේද ආසේ ඉන්නවා වගේ දැන ප්‍රීතියක් තියෙනවා ඒ වගේම තමයි මුළු ශරීරය පුරාවට පැතිරිලා තියෙනවා වගේ ප්‍රීතියක් තියෙන වෙලාවල් තියෙනවා නේද විදුලියක් කොටනවා වගේ තියෙන එක ලොමු දහගෙන ඇඟ ලොමු දහ ගන්නවා. කුද්ධිකා ප්‍රීතිය කියන්නේ ඒක. ඇඟ ලොමු දහ ගන්නවා වගේ ප්‍රීතියක්. කණිකා ප්‍රීතිය කියන්නේ එක ෂණයක ඇති වෙලා අර විදුලි කොටනවා වගේ නේද? ෂණයක ඇති වෙලා නැති වෙලා යන ප්‍රීතිය. හරිද? මේක සරෙන් සරේ සරෙන් සරේ සරෙන් සරේ ඇති වෙනවා. ඔක්කාන්තිකා ප්‍රීතිය කියන්නේ අර මුහුදේ රැලි වගේ එනවා යනවා එනවා යනවා එනවා යනවා වගේ අන්න ඒ වගේ ප්‍රීතිය. හරිද? උබ්බේගා ප්‍රීතිය කියලා කියන්නේ අහතර උස්සලා තිබ්බා වගේ නේද උඩින් උඩින් ඉන්නවා වගේ නේද හොඳටම සතුට වෙච්චලා දැනෙලා නැද්ද නිකන් උඩින් උඩින් ඉන්නවා වගේ නේද මුළු ශරීරේ පුරාවට පැතිර පවත්නා ප්‍රීතිය වගේ ප්‍රීතියක් තියෙනවා ඔය වගේ දේවල් වෙලා නැද්ද මේ ජීවිතේ ඒ වගේ ප්‍රීතියෙන් ඉඳලා නැද්ද නෑ කවදාකවත් නෑ පස්සනක් ප්‍රීතියෙන් ඉඳලම නෑ ඔය පහට කියන පස්සනක් ප්‍රීතිය කියලා හරිද මේ වාර ගාන කීයක් විතරද දන්නේ නැහැ එහෙම හිතුවා. නේද කොච්චරද දන්නේ ඒ වගේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා හිටපු වාරගාන දුකෙන් හිටපු වාරගානත් එක්ක බැලුවොත් සංසන්දනාත්මකව අඩුද වැඩිද හොඳටම අඩුයි අඩුද අල්පයයිද අල්පයයි නේද අතේ ඇඟිලි ගන්නටවත් නැති තරම් එහෙමමද ඉදිරියේ ජීවත් වෙන්න තියෙන කාලයක් තියෙනවනේ තව අපි හිතාගෙන ඉන්නවනේ අවුරුදු ගානක් තව තියෙනවා කියලා අපි තුමු තව 20ක් ඉන්න තියෙනවා කියලා ඔය 20දී ඒ වගේ ප්‍රීති කීතරක් හැදෙයිද දන්නේ නැහැ පස්වනක් ප්‍රීතියෙන් ඉන්න පුළුවන් අවස්ථා කීයක් විතර ඒයිද දන්නේ නැහැ හැබැයි හැමෝගෙම බලාපොරොත්තු තියෙන ඒ වගේ ඒවා වෙයි කියලා නේද ඒ වගේ ඒවා කීයක් විතර ඒයිද දන්නේ නැහැ බොහොම අඩු ප්‍රමාණයක් බොහොම අඩු ප්‍රමාණයක් එහෙනම් එහෙනම් මේ ජීවිතේ මේ යන ක්‍රමේ වැරදිද නැද්ද? ජීවිතේ යන ක්‍රමේ වැරදි නේද? ඔය පැතිර පවත්නා ශරීරය පුරාවට පැතිර පවත්නා ප්‍රීතිය කියලා මම එකක් කිව්වා නේද? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රථම ධානය කියන්නේ ධර්මයේ තියෙන පළවෙනි ප්‍රාථමිකම උත්තරී මනුෂ්‍ය ධර්මය තමයි පල්ලෙහාම තියෙන උත්තරී මනුෂ්‍ය ධර්මය. හරිද? අන්න ඒ වගේ දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ මේ ප්‍රීතිය එක දිගට පවත්නවා ඒ ධානය තුල ඉඳකම්. ඊට පස්සෙත් එයා හරියට නිකන් තමන්ගේ පපුව පැලෙයි වගේ මේ ප්‍රීතියෙන් හේතුවක් නැහැ මේ සාමිස නිර්ාමිස සාමිස හේතුවක් නැහැ. හරිද? වස්තුවක් හින්දා නෙවෙයි. ඒ මොකක්වත් හින්දා නෙවෙයි. ඇතුළෙන්ම පිපිච්ච මලක් වගේ හරිද මේ වෙනත් දෙයක බලාපොරොත්තුවක් අවශ්‍ය නැහැ රූප යාට රූපත් එක්ක සම්බන්ධයක් ශබ්දත් එක්ක සම්බන්ධයක් ගන්ධ රස ස්පර්ශයත් එක්ක අර වෙනදා දුන්න තරම් වටිනාකමක් නැහැ අර දන්නවනේ අර නේද අර කබල් වාහනයක ගිහිල්ලා හොඳ වාහනයක ගියාම අර කබල් වාහනේ ගත්ත ගමන් අපේ ඕක තමයි ඉතින් ලොකුම දේ නේද හැබැයි ඊට පස්සේ අර ගොඩාක් හොඳ වාහනයක වාහනයක් හම්බුනා නම් අරක ගණන් ගන්නවද දැක්කට එක දිහා බලන්නේ නැහැ. ඒකට වටිනාකම දෙන්නේ නැහැ අපේ හිත. නේද මම මේ කියන්නේ බොරුද? නේද? එහෙම නේද? ඈ අමාරුවෙන් ඉඳලා ඉඳලා හොඳට හෙල්ලෙන හරි දඟලන හරි අමාරු වාහනයක් ගත්තම අපේ ඕකේ තියෙන වටිනාකම. නේද? පාරේ තියෙන ඒ જાතිය වාහන දිහාත් බලනවා. එහෙම කර කර ඉන්නවා. කාලයක් ගිහලා ඊට වැඩිය හොඳ වාහනයක් ගත්තාම අර වගේ වාහනයක් හම්බුනොත් ආ ඕ ඕවනම් පැත්ත පලාත ගේන්න එපා. නේද? එහෙමයි. එහෙනම් මේ සාමිත ප්‍රීතිය විඳ විඳ ඉන්න ඇත්තෝ නිර්ාමිත ප්‍රීතිය විඳොත් මේ සාමිත ප්‍රීතියට දෙන වටිනාකම නැත්තටම නැති වෙනවා. අද බොහෝම අඩු තත්යකට පත් වෙනවා. ඉතින් ඒකින්ද දැන් තේරෙන්න ඕන මම මේ මෙච්චර වෙලා මොනවද මේ කියෝ කියෝ දැඟලුවේ. නේද? මොකද්ද මේ කියන්න උත්සාහ ගන්නේ කියලා තේරුම් ගන්න ඕනේ නැහැ පින්වත්නි අපි. මොකද්ද කියන්න උත්සාහ ගන්නෙ? ප්‍රීතියේ හිත අලවා වාසය කරන්න කුමන ප්‍රීතියද? නිරාමිස ප්‍රීතියේ හිත අලවා වාසය කරන්න. හ්ම්. ඒකට තමයි අපි හැම වෙලේම ගන්න උත්සාහය හැම වෙලේම තියෙන්න ඕන නිරාමිස ප්‍රීතියේ හිත අලවා වාසය කරන්න. ඒක ඇලෙන්නේ නැත්නම් අපි ලොකු අපහසුතාවයන් වලට පත් වෙනවා. මොකද අන්තිමට ලොකු අමාරුවකට වැටෙනවා. ඇයි මේ ඔක්කොම ලෝකේ වෙනස් වෙන? කාම ලෝකයේ සියල්ල හැම වෙලේම වෙනස් වෙන දේවල් හින්දා. ඉතින් මේ ප්‍රීතිය තමයි ඇති කරගන්න ඕනේ. දැන් තේරෙන්න ඕන හොඳට. හොඳට මෙනෙහි කරන්න ඕන අපි. සීලයෙන් මොකද්ද කරන කෘත්‍යය කියලා දැන් තේරෙන්න ඕනේ. මගේ හිත ඒ ඒ පැත්තට අලවා වාසය කරන්න මම ලෑස්ති වෙන්න ඕනේ. එහෙම නේද? ඒ පැත්තට අලවා වාසය කරන්න සූදානම් වෙන්න ඕනේ. සමාධියෙන් ලැබෙන ප්‍රීතියේ හිත අලවා වාසය කරන්න සූදානම් වෙන්න ඕනේ. ඒ සඳහා මොකද කරන්න ඕනේ? මේවා නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර තමන් මේ ප්‍රීතිය උපදවා ගන්න සිහියෙන් වාසය කරන්න ඕනේ. හැම වෙලේම හිතන්න ඕනේ. හිත ඇලිලා තියෙන්නේ, ඇලිලා තියෙන්නේ, සතුට ලැබෙන තැනමයි ඇලෙන්නේ, ඒකමයි අල්ලාගන්නේ. මේ හිත මට බල කරන්නේ ඒකයි අරවම කරන්න කියලා. ධර්මය තුල හිත ඇලිලා තියෙනවා නම් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ඇලිලා තියෙනවද කියලා හොයාගන්න. දවසක් ගත්තාම පින්වත්නි ක්‍රියාත්මක භාවයට යන්නේ ඇලිලා තියෙන පැත්තටයි මොනවා කිව්වත් ක්‍රියාත්මක භාවයට යන්නේ ඇලිලා තියෙන දේ. එතකොට දැනට ක්‍රියාත්මක භාවයට යන්නේ මොකද්ද දන්නේ නැහැ කියලා බලන්න ඕනේ. මගේ දැනට ක්‍රියාත්මක භාවයට යන්නේ මොනවාද ධර්මයද භාවනාවද භාවනාවට මගේ හිත ඇලෙනවද නෑ ඒක එහෙම ඒක එහෙම වෙන්නේ නැත්තම් මේක කරන්න බෑ. කවදා හරි පින්වත්නි අපි අවබෝධය කියන තැනට යන්න වෙනවා. හරිද? ඒකට මට අපි කලින් කතා කරපු කීපය ගැන ආය මතක් කරනවා. ඒකට මගේ මනසෙන් උපාදානස්කන්ධය පිළිබඳව එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පිළිබඳ නුවණ නැగిලා එන්න ඕනද නැද්ද මේ මොහොතේ? එන්න ඕනේ. ඒත් එක්කම ඒ මොහොතේ ඒ නුවණ පිළිබඳ වූ ඒක අවබෝධ කරගන්න නම් ඒ නුවණ පිළිබඳ වූ සිහිය තියෙන්න ඕනද නැද්ද? ඇයි සීලය ආදිය රකින්නවත් නැහැ නැත්තම්. නේද? ඒක විතරක් නෙවෙයි ඒ අකුසලයන් නැగిලා එන්න දෙන්නේ නැති හිත කෙලෙස් ගඟට වැටෙන්න දෙන්නේ නැතුව හිත ඔසවා තබන වීරිය තියෙන්න ඕනද නැද්ද? අන්න ඒකත් එක්ක මේ මාර්ගය තුල තවදුරටත් අර තුන එකතු කරගෙන නේද? ඒ ඒ අනිත් ධර්මතා රැස් කරගෙන ඒ ධර්මතාවල නැවත නොනැසීමේ චිත්ත පරම්පරාව රැඳෙන්න නම් ඒ ධර්මතාවයන්ගේ හිත අලවලා තියෙන්න ඕනේ. ඒ ධර්මතාවයන්ගේ හිත අලවා තියෙන්න ඕනේ. අන්නේ කෘත්‍ය සිද්ධ කරන වැඩපිළිවෙල තමයි මේ ප්‍රීතිය කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ මේ ප්‍රීතිය නිසාවෙන් උපදනා වූ පස්සද්ධිය මේවා යටපත් කරලා අර අර තියෙන කෙලෙස් යටපත් කරලා මොකද කරන්නේ Tamanට අවශ්‍ය කරන ඒකාග්‍රතාවය හදාගන්න උදව් කරනවා. එතකොට ඔය ඔක්කොම ධර්ම ටික කැටි කරලා දෙන කෘත්‍ය කරන්නේ සමාධියයි. හරිද? ඒ ටික ඔක්කොම කැටි කරලා දෙන කෘත්‍ය සිද්ධ වෙන්නේ සමාධියෙන්. එතකොට එතකොට බලන්න පින්නත් නේ අපිට තේරෙන්න ඕන අපේ හිත මේ මේ බොජ්ජංගයන්හි වර්ධනය බෝධිඅංග වර්ධනය වෙන විදිහට කටයුතු කිරීමෙන් අපිව අන්තිමට තල්ලු වෙන්නේ කොතෙන්ටද අවබෝධය ඇති වෙන්න. ඒකට මේවා නැතුව අවබෝධය ඇති වෙන්නෙම නැහැ. මේවා නැතුව අවබෝධයක් ඇති වෙන්නෙම නැහැ. ඉතින් ඒකින්ද අපි නිබඳව බලන්න ඕන මේ දෙක මේ දෙක මාරු කරගන්න ඕනේ. දැනට තියෙන දැනට මගේ හිත ඇලිලා තියෙන්නේ මෙන්න මේ සීලාදී ගුණධර්ම කැඩීමෙන් සහ නැත්නම් සාමිස ලෝකාමිස වට්ටාමිස කියලා කියන මේ සතුටයන් මේ මේ ප්‍රීතියන් වල ඇවිල්ලා තියෙනවා මේකට මම කරන්න ඕන දේ කියලා කල්පනා කරලා කොහොම හරි නිවැරදිව ප්‍රීතිය උපදවා ගන්න ඕනේ. ඒ ප්‍රීතිය උපදවා ගත්තොත් ඊට පස්සේ අර පැත්තට ඇලෙන්නේ නැහැ. අද මේ වෙනකොට ලංකාවේ නිරාමිස ප්‍රීතිය ආහාර කොටගෙන එහිම හිත අලවා ගනිමින් වාසය කරන ඇත්තෝ නැද්ද? නේද? ඇයි ඇති කියන්නේ විශ්වාසයක් නැද්ද? නේද? අනිවාර්යයෙන්ම ඕනෑ තරම් ඉන්න ඕනේ. නැත්තම් කොහොමද නේද? ත්‍රිපාදේ වනයේ ම් නැත්තම් තවත් නොයේකුත් ගිරිදුර්ගාශ්‍රිත තියෙන අරණ්‍ය සේනාසනේ සමාජයෙන් ඈත් වෙලා ඒ ඉන්න අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා දිහා බලන්න. උන්වහන්සේලා හදිසියෙ නමුත් පින්ඩපාතයට වඩිනවා. හ්ම්. නොයෙකුත් වෙලාවට අපිට මුණ ගැහෙනවා. මූණු එල්ලගෙනම දින්නේ. එපා වෙලා වගේ දින්නේ. මහා භාග්‍ය සම්පන්න දෙයක් වුණා කියලා එහෙම දින්නේ. නෑනේ. නේද? බලන්නකෝ සතුටු වෙන්න කිසි දෙයක් නෑ ඔය කියන ආරන්නේම අඩුම ගානේ ගුවන් විදුලියක්වත් නැහැ. හරියට කණ්ඩ බොණ්ඩත් නැහැ. හ්ම් ඒකතු වෙලා හැපි හැපි ඉන්න කවුරුවත් ඇත්තෙත් නැහැ. හැබැයි හරි සන්තෝෂෙන් ඉන්නවා. දැන් තේරෙන්න ඕන මොකක්ද? එහෙනම් මෙන්න මේ निराமிස निराமிස ප්‍රීතිය කියන එක අත්දකින්න ඇත්තෝ නේද? निराமிස ප්‍රීතිය අත්දකින අය ඕනෑ තරම් ඉන්නවා. මේ සාමිස ප්‍රීතිය බලු දුකක් වාගේ. අසුචි සැපයක් වාගේ. මිල්හ සුඛයක් ඒක. ඉතින් ඒක ඒක ප්‍රහාණය කරන්න අර නිරාමස ප්‍රීතිය උපදවා ගන්නම ඕනේ. ඒක ප්‍රහාණය කරගන්න නිරාමිස ප්‍රීතිය උපදවා ගන්නම ඕනේ. ඉතින් දැන් ඕක දැන් දැන් මොකද උනේ? මේ වෙලාවේ මොකද්ද ඇති වෙච්ච හැඟීම? මං නම් හරියන්නේ නැහැ. මං ඇත්තට මේ ඔය කියන විදිහට මාව ඇලිලා ඉන්නේ මෙන්න මේ වෙන කොහෙද? නේද? ඒකින්ද මම බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට නේද? නිරාමිස ප්‍රීතියේ හිත අලවා වාසය කරන්න ඕනේ කියලා. පැයකින් මට පුළුවන් වුණා චොක්ලට් එක ගැන විස්තර කරන්න. නේද? ඈ කාපු නැති කාපු නැති ආහාරය පිළිබඳ විස්තර කරලා හිත ඒ පැත්තට అలවන්න මට පැයකින් පුළුවන් වුණා. පැයකට අඩු කාලයකින්. දැන් මේ වෙලාවේ නම් ඔය හැංගීම තමයි ඉන්නවකෝ අද ඉඳන්ම භාවනාව පටන් ගන්න ඕනේ. අද ඉඳන් මං සිල් රකින්න සමාදන් වෙලා සිල් රකින්න පටන් ගන්න ඕනේ කියලා දැන් අදහසක් තියෙනවා. එතන මම හැමදාම අහන ප්‍රශ්නේ හැමදාම අහන්න එපා. හැමදාම අහන්න ඕනේ හැමදාම අහන්න ඕනේ. ඔන්න ඔය දැන් තියෙන අදහස කොච්චර වෙලා තියෙයිද? කොච්චර වෙලා තියෙද? ආ සාමිස ප්‍රීතියක් හම්බෙච්ච ගමන් ඉවරයි. අරව දැක්ක ගමන් ඉවරයි, අරව අහපු ගමන් ඉවරයි, කෑම හම්බෙච්ච ගමන් ඉවරයි. ඔක්කොම අමතක වෙලා ආය නේද සසර කී වතාවක් නම් निराமிස ප්‍රීතිය උපදවාගත යුතුයි කියලා සිත් පහළ වෙන්නේ නැද්ද? බුදුවරු හම්බෙන්න ඇති, රහතන් වහන්සේලා හම්බෙන්න ඇති නේද? දේශකයන්න් වහන්සේලා හම්බෙන්න ඇති නේද ඒකුත් Tamanට निराமிස ප්‍රීතියේ වටිනාකම ඔය సంతාන වල සංසාරේ දැනගන්න නැතුව ඇති කියලා හිතන්නේ. දැන්ලා තියෙනවා. ඕන තරම් දැන්ලා ඇති. නමුත් උනේ මොකද්ද? ආපහු ගහගෙන ගියා පල්ලෙහාට. අදත් දැනුණා. අදත් වෙන්න යන්නේ මොකද්ද? අදත් ඕකම තමයි වෙන්නේ. එහෙනම් එහෙම වෙලා හරියන්නේ නැහැ. අද ඔය වගේ අදහසක් ඇති වුණේ පැයක් තිස්සේ මාත් එක්ක කියපු දේවල් Tamange මනසට දැනෙච්ච හින්දාද නැද්ද? එහෙනම් මනසින් මාත් එක්ක එකතු වෙලා මෙනෙහි කරපු හින්දා අවශ්‍ය ප්‍රීතියක් ඉපදුනා. නේද? අවශ්‍ය ප්‍රීතිය ඉපදුනා. එහෙනම් මෙනෙහි කිරීම තියෙනකොට ප්‍රීතිය ඉපදුනා. මෙනෙහි කිරීම නැති වෙනකොට ප්‍රීතිය නැති වෙනවා. මෙනෙහි කිරීම තියෙද්දි ප්‍රීතිය ඉපදුනා. මෙනෙහි කිරීම නැති වෙනකොට ප්‍රීතිය නැති වෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? ඔය කියපු දේවල් නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ පින්නත්. අන්න එහෙම මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකද කරන්න ඕනේ? තමන්ගේ ප්‍රීතිය හිතලවා වාසය කරන්න ඕනේ. ප්‍රීතිය උපදවා ගන්නද භාවිතා කළ හැකි ක්‍රම 10ක් ධර්මයේ තියෙනවා. හරිද? ඒ පිළිබඳවත් ඒ වගේම මේ ප්‍රීතිය බෝධිඅංග දක්වා පත්වීමේදී ඇති වෙන තත්ත්වයන් පිළිබඳවත් අපි සාකච්ඡා කරමු. තවත් දිනයකදී එතකොට අපිට ප්‍රීතිය පිළිබඳව සාකච්ඡා කරලා ඉවර කරගන්න පුළුවන් වෙයි. ඒකද හැමදෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරන මේ ඇත්තෝ බොහොම සත්භාවයෙන් හරි හම්බ කරගත්ත ධනෙ පහදම් කරලා ධර්ම දානමේ පුණ්‍ය කර්මයක් සිදු කරගත්තා. ධර්ම ශ්‍රවණය කළා මේ ධර්ම ශ්‍රවණය කරපු ආනිසංස වාරයේ හැමදෙනාටම තුම් යහපත සඳහාම් වේවා. බෝධිඅංග වර්ධනය කර ගැනීම සඳහාම් වේවා. සියලු කෙලෙස් දුරු කර ගැනීම සඳහා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අත්තන් එත මේ ධර්ම දේශනාව අරගෙන ඉන්න දායකත්වයේ දරපු මේ මැදිරියේ වාසය කරන සියලුම දෙනා ඒ සියලුම දෙනාට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති